සද්ධහා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අපි දේශනා කරන්නේ විසුද්ධි මාර්ගය. ඔයත් දැන් විසුද්ධීන් හතරක් පිළිබඳව මන අවබෝධයක් ඇති වෙන. ධර්ම දේශනා මේ 75කට වැඩි ප්‍රමාණයක් තුළින් අපි ඒ විසුද්ධි මාර්ග හතරක් පිළිබඳව අපි දේශනා කළා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි. දැන් මේ අවස්ථාව වෙනකොට දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. ඒතර මග්ග මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ අපි ඒ මග නොමග පිළිබඳව පසුගිය දේශනා කීපය තුළ පැහැදිලි කරා. මග කියන්නේ මොකක්ද? නොමග කියන්නේ මොකක්ද කියලා. ඒතර නොමගට වැටෙන්නේ නැතුව නිවැරදි මගට නිවැරදි මගට වැටිලා මේ ධර්ම අවබෝධයේ අවසානය සඳහා කොහොමද යන්නේ කියන කාරණය මග නොමග පිළිබඳව. නිවැරදි මාර්ගය මොකක්ද නොමග කියන මොකක්ද කියන එක අර උපක්ලේශ 10ක් පිළිබඳව විස්තර කළා. ඒ ක්ලේශයන්ට වැටෙන්නේ නැතුව ඊටාත්ම නිවැරදිව මෙනෙහි කරන ආකාරය. අපි මේට කලිනුත් සඳහන් කළා මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි කියන මේ විසුද්ධීන් තුනම අපි සම්පූර්ණ කරන්නේ ලක්ෂණ තුනක් අවබෝධ කරගෙන. ඒ ලක්ෂණ තුන විශ්වේ ක්‍රියාත්මක වෙන ඊ타ත්ම නිවැරදි වූ ලක්ෂණ තුනක්. ඒක නිවැරදිව පෙන්වලා දුන්නේ අපේ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ. අනිත්‍ය කියන ලක්ෂණය දුක්ඛ කියන ලක්ෂණය හා අනාත්ම කියන ලක්ෂණය මේක අතිශය ගැඹුරුයි යම් කිසි කෙනෙක් හිතනවා නම් අපිට මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අනිත්‍ය වශයෙන් පේනවා කියලා. එයා ධර්මය අවබෝධ කරලා නම් ඒ වචනේ කිව්වට කමන්නේ. මේ ලෝකයේ තියෙන සියලුම දේවල් දුක් හැටියට කියන්නේ ස්කන්ධ පංචකය දුක් හැටියට ආ මේ ස්කන්ධ පංචකය අනාත්ම හැටියට දර්ශනය වෙනවා නම් නිවැරදිව දර්ශනය වෙනවා නම් එන්න කිව්වට කමන්නේ හැබැයි මේ අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ලක්ෂණ තුන අතිශය ගැඹුරුයි. ඒ ගැඹුරු වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ ධර්මතා දෙකයි. ඒ තමයි නාමයයි රූපය. නාමං රූපංච. ඒ නාමයයි රූපයයි පිළිබඳව නිවැරදි ලක්ෂණ තුන දැක්කොත් ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කොත් එයා ධර්මයේ නිවැරදිව අවබෝධ කරගත්ත කෙනෙක් නෙවෙයි. නිවැරදිව දකින්න. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. නාම රූප දෙකේ තියෙන අනිත්‍ය ලක්ෂණය, හා දුක්ඛ ලක්ෂණය, හා අනාත්ම ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය අවබෝධ කරගන්න නම් මේ නාම රූප දෙක ඇතිව නැති වෙන බව අවබෝධ වෙනවා. දුක්ඛ ලක්ෂණය අවබෝධ වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා චතුර්විධ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. චතුර් කිව්වේ හතර. ඒ සතර ආකාරයේ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. අපි ඒක මේ නාම රූප ධර්මයන් පරික්ෂණයට භාජනය කරලා අපේ දුක්ඛ ලක්ෂණය පිළිබඳ අවබෝධය සහවුරු කරගන්න ඕනේ. ඒවා නිවැරදි කරගන්න ඕනේ. ඒ වගේම ආත්ම දික්කයෙන් තොරව මේ නාම රූප ධර්මයන් Tamange වශයෙහි පවස්සන්න බැරි බව නිවැරදිව අවබෝධ වුණොත් ආත්ම දික්කය දුර වෙනවා. ආත්ම දික්කය දුර වෙනවා කියන්නේ අනාත්ම ලක්ෂණය දැర్శණය වෙනවා. ඒ වගේම අනාත්ම ලක්ෂණය ධර්ම අනාත්ම ලක්ෂණය අවබෝධ වෙන්න නම් මේ නාම රූප ධර්මයන්ගේ උත්සාහ රහිත බව උත්සාහ රහිත බව හා ඒ නාම රූප ධර්මයන් ගේ පැවැත්ම පිළිබඳව නිවැරදි අවබෝධය. ප්‍රත්‍යයට අනුරූපව පැවැත්ම පිළිබඳ. අවබෝධ වුණොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. නාම රූප ධර්මයන්ගේ උත්සාහ රහිත බව. මේ නාම රූප ධර්මයන්ගෙන් දෙකෙන් එකක්වත් උත්සාහයෙන් හට ගන්නව නෙමෙයි. ප්‍රත්‍ය අනුව පැවැත්ම. ප්‍රත්‍ය කිව්වේ උපකාරය. උපකාරයට අනුව පැවැත්ම අවබෝධ වුණොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. තර චතුර්විධ දුක්ඛ ස්වභාවය හා තිනස් ත්‍රිවිධ දුක්ඛ සංසාර දුක්ඛ විපරිණාම දුක්ඛ දුක්ඛේ දුක්ඛය කියලා චතුර්විධ දුක්ඛ ස්වභාවයන් තමයි පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. සංతాප ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ නාම රූප ධර්මයන් විභාග කරලා පරීක්ෂා කරලා බලන්න මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයෙන් යුක්තද සතර ආකාරයේ දුක්ඛ ස්වභාවයෙන් යුක්තද කියලා පරීක්ෂා කරලා බලලා සහතික කරගන්න සහවුරු කරගන්න. අර දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒ නාම රූප ධර්මයන් ශරණක් ශරණක් පාසා ඇතිව නැති වෙන බව අවබෝධ වුණා. අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. හොඳයි. අපි ඒ පිළිබඳව පරීක්ෂණය සඳහා සහතික කරගන්න. මේවා තහවුරු කරගන්න. මේක මනාව අවබෝධ කරගන්න අපි ගන්නවා කරුණු 200යි. කරුණු 200 එකෙන් අපි මට මතක හැටියට ගිය සතියේ චක්ක ප්‍රසාද රූපය ගැන අපි කිව්වා. මේක අවසානයේ අපට අවබෝධ වෙන්නේ නාම රූප ධර්මයන් නොනොන්ට ප්‍රත්‍ය වීමක් කියන බව. මේ සංසාර ප්‍රවෘත්ති. ඕනොන්ට ප්‍රත්‍ය වීම. රූපේ රූපයට ප්‍රත්‍ය වීමක් කියනවා. රූපේ නාමයට ප්‍රත්‍ය වීමක් කියනවා. නාමය රූපයට ප්‍රත්‍ය වීමක් කියනවා. නාමය නාමයට ප්‍රත්‍ය වීමක් කියනවා. මේ නාම රූප පිළිබඳව අපි මන අවබෝධයක් ඇති කරගත්තේ ධිට්ඨි විසුද්ධියේදී. ඒ වගේම ඒ නාම රූප ධර්මයන් හේතුන්ගෙන් සකස් වෙන බව අවබෝධ කරගත්ත අපි සංඛා විකරණ සිද්ධිය. දැන් අපි මේ නාම රූප ධර්මයන්ගේ නිවැරදි වූ ලක්ෂණ තුනක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන. ඒ ධර්මතා තුන අවබෝධ කරගන්න මෙතන ඉඳලා. ඒ අවබෝධයෙන්මයි මාර්ගඵල ලබන්නේ. සෝවාන් සතරදාගාමි අනාගාමි අරිහත්. සතර මාර්ග සතර ඵල. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන මෙනෙහි කිරීමෙන් ඒ තුලින් ලබා ගන්න අවබෝධය ඒක සහතික කරගන්න ආකාරය තුළ අපිට මේ අධිගමයන්ට හේවත් මාර්ගඵලයන්ට පැමිණෙන්න පුළුවන්. මේ ලක්ෂණ තුන නිවැරදිව නොදකින තාක්කල් මේ අධිගමයන්ට එන්නේ. එහෙනම් අපි අද කතා කරනවා ඒ පිළිබඳව අනුක්‍රමය. අනුපිළිවෙලෙන් අපි කතා කරනවා. අපි ගන්නවා ద్వාර. අත දන්නවා ద్వාර කිව්වහම මොනවද කියන්නේ? ద్వාර කියන්නේ දොරවල්. දොරවල් කීයක් තියෙනවද? අපේ ශරීරය. මේ අවබෝධයට ගන්නවා අවබෝධය සඳහා අපි ගන්නවා දරවල් හයක්. චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවද්්වාර, කායද්්වාර, මනෝද්්වාර. අපි චක්කුද්්වාරය කියන්නේ ඇස්ස. අපි සියොම් වශයෙන් පරීක්ෂා කරලා බැලුවා පසුගිය දේශනාවේදී මේ චක්කු ප්‍රසාද රූපය. දැන් අපි ඒක ටිකක් අපිට පේන ආකාරයට පෘථග්ජන පුච්චලයා දකින ආකාරයට චක්කුද්්වාරයවත් ඇස පිළිබඳව මේ ලක්ෂණ තුන ක්‍රියාත්මක වෙනවා කියලා අපි පරික්ෂා කරනවා. රැස්ස රැස්ස පිළිබඳව ඔයත් දැන් ගන්නවා අවබෝධ කරගෙන ඉන්නේ. ඇස කියලා කතා කරන්නේ අර සතර මහා ධාතුවේ වස් සුද්දාස්ත්‍රක කලාපයයි. එන එක රූප. ඒතර රූපේ ඇතිව නැති වෙන බව ඔයත් දැන් තරමක් ගන්න. ඇතිව නැති වෙන බව. ඒ අසනමැති ඒ සතර මහා ධාතුවේවත් ඒ සුද්දාස්ත්‍රක කලාපය ඇති වෙනවා නැති වෙනවා. කොපමණ කාලෙකින්ද? චිත්තක්ෂණ 17. උපරිම. ඊට අඩු කාලයකට ඇති වෙනවා නැති වෙනවා. උපරිම චිත්තක්ෂණ 1000කින් ඇති වෙලා නැති වෙනවා. ඒතර ඇතිව නැති වෙන බවම අවබෝධ වුණොත් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒ ඇතිව නැති වෙන බව අවබෝධ වීම බුදුරජාණන් වහන්සේ ඥානයක් පෙන්වනවා. ඒ තමයි උද්‍යප්පය ඥානය. උදේ ඇතිවීමට කිව්වා උදේ. නැතිවීමට කිව්වා වැය. අර චිතක්ෂණ 17ක් තුළ ඇතුව නැති වෙනවා. අපි ඊට වැඩි කාලයක් පවතිනවා කියලා ඇහැ දැක්කොත් ඇහැ දකිනවන ඒ පිළිබඳව මනසින් ගන්නවන මේක කාලයක් තියෙන බව කාලයක් පවතින බව මනසෙන් දකිනවන ඒක වැරදි. මේක දික්ටි. ඒ වැරදි දර්ශනයක්. ඒතොර නිවැරදි දර්ශනය අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න නම් නිවැරදිව දකින්න ඕන කියලා සතාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇතිව නැතිවන බව. ඒතර ඇතිව නැතිවන බව ඇති වෙනවට කිව්වා උදය නැති වෙනවට කිව්වා ගැය. උදය ගැය. ඒ දකින දර්ශන ඥානය නුවණ. රුද්‍යාව්‍යහාණු දර්ශන ඥානය. එහෙනම් අපි ඒ චක්කද්්වාරය පිළිබඳ අපිට ඒ උද්‍යව්‍යා ඥානෙ තියෙනවද? ඇතිව නැති වෙන බව. නැත්තම් ඇති කරගන්න. කොහොමද ඇති කරගන්නේ? නැවත නැවත නැවත නැවත ඒ පිළිබඳවම සිහිපත් කරලා. ඒ පිළිබඳවම අරමුණු කරලා. ඒ පිළිබඳවම මෙනෙහි කරලා. අර මෙච්චර කාලයක් අපේ සිතේ ආපු වැරදි සිතුවිල්ල ඔසක් කියනවා කියලා ඒ ආපු වැරදි සිතවිල්ල සම්මුතියෙන් කතා කරනවා අපි වැරදි. ඇස කියන කාරණය පිළිබඳ, ඇස කියන ධර්මතාවය පිළිබඳ සම්මුතියෙන් කතා කරනවා. එන එකේ යථා ස්වභාවය ඇතිව නැතිවන ස්වභාවය. චිත්තක්ෂණ 17ක් තුළ ඇතිවත් ඇති වෙලක් නැති වෙනවා. එහෙනම් ඒක සිතට හොඳට අනුගතද? සිතට හොඳට ප්‍රත්‍යක්ෂද? ප්‍රත්‍යක්ෂ වෙනකම්. අර ඇස්ස කියන සම්මුතිය මනසින් උගුල්ලලා දානකම්. සහ මුලෙන් අයින් වෙනකම්. අසුත යන ප්‍රඥාතිය. සහ මුලෙන් අයින් වෙනකම් නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ, නැවත නැවත සිහි කරන්න ඕනේ. ඇතිව නැතිවන බව. විචක්ෂණ 17ක් ගත්තාම ඒක ආයු කාලය ගත්තාම තමයි කොහොමද අවබෝධ කරගන්න කියන්නේ. එහෙනම් ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවා නම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. දැන් මේක දුක්ඛ ලක්ෂණයට දාලා බලන්නේ කොහොමද? අපි බලනවා ඇස පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන ඒ චතුර්විධ. ඒ චතුර් කියන්නේ හතරයි. ඒ හතර ආකාරයක දුක්ඛ ස්වභාවයක් තියෙනවා. පීඩන ස්වභාවය. ඔව්. පීඩනයක් තියෙනවා. පීඩනය කියන්නේ නිරන්තරයෙන් කරදර කරනවා. ඇස් වලින් කඳුළු ගලනවා. ඇස් වලින් හබ ගලනවා. ඇස් වලට ඇස් රතු වෙනවා. ඇස් දෙවිල්ල හැදෙනවා. ඒ වගේම ඇස් ක්‍රමක්‍රමයෙන් පෙනීම අඩු වෙනවා. ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. සමහර කෙනෙකුට ඉතා ඉක්මනින් නොපෙනියම සිද්ධ වෙනවා. සම තවත් කෙනෙකුට කාලයාගේ ඇවෑමෙන් ඒ ස්වභාවය සිද්ධ වෙනවා. ඒ පීඩන ස්වභාවය. ඒතර මේ ස්වභාවයන් තියනවාද? පීඩන ස්වභාවය. ඔව්. පීඩන පීඩනයක් ඇති කරන්නේ. සමන්ත කරදරයක් ඇති කරන්නේ. කරදරයක් ඇති කරනවා නම් නිරන්තරයෙන් පීඩා පීඩනයක් ඇති කරනවා නම් තමයි ඒකට කැමති නෑ. ඒතර කැමති නැත්තේ මොකටද අපි දුකට කැමති නෑ. අපි සෑම කෙනෙක්ම කැමති සැපට. එහෙනම් ඇහි තියෙන ඒ පළවෙනි දුක්ඛ ස්වභාවය යම් වෙලාවක රතු වෙන්න පුළුවන්. යම් හේතුවක් නිසා. යම් රෝගයක් නිසා. යම් හේතුවක් නිසා දැවිල්ල ගන්න පුළුවන්. යම් හේතුවක් නිසා එහෙන් කබ ගලන්න පුළුවන්. යම් හේතුවක් නිසා එහෙන් නොනැවති කඳුළු ගලන්න පුළුවන්. මෙන්නත් ඔය ඇසේ තියෙන සියුම් නහරවල් බෙදෙන්න පුළුවන්. අනතුරකින් ඇහැට හානියක් වෙනවා. හරි පරිස්සමෙන් පාවිච්චි කළ යුතු ධර්මතාවය. එහෙනම් පීඩන ස්වභාවයක් තියෙනවා. ඔව්. පීඩන ස්වභාවයක් තියෙනවා. නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නොපෙනියන. අවසාන අවස්ථාවේදී අවසාන කාලය වෙනකොටම නොපෙනී යනවා. සමහර කෙනෙකුට තරුණ වයසෙම නොපෙනෙනවා. සමහර කෙනෙකුට මැදි වයසෙම නොපෙනෙනවා. එහෙනම් පීඩනයක් තියෙනවා. ඒතර පීඩනයක් තියෙන්නේ ඇසේද අර සුද්ධාස්තක කලාපේද? දැන් අපි නාම රූප වශයෙන් කතා කරන්නේ. මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය හා දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය අපි පිරික්සන්නේ පරික්ෂා කරන්නේ. එන ඇස කියන ඒ සුද්ධාස්තක කලාපේ පීඩන ස්වභාවයක් තියෙනවා. ලෝකේ කාටවත් නැහැ කියන්නේ. පීඩන ස්වභාවයක්. ඒ පළවෙනි දුක. ඒක දුකක්. ඒක කරදරයක්. ඒක වදයක්. ඒකම බුදුජානක දේශනා කරන ඔක හේතුන්ගෙන්ම හදන්න ඔය සුද්දාස්ත්‍රක කලාපේ හේතුන්ගෙන්ම හදන්න. ඒ තවත් දුක් ස්වභාවය. හේතු නැති වුණොත් හදන්න බැහැ. හේතුන්ගෙන්ම හදන්න. කොහොමද හේතුන්? ඒ සුද්දාස්ත්‍රක කලාපය සනමති සුද්දාස්ත්‍රක කලාපය. අපි මීට කලින් හොඳට කතා කළා, හොඳට පෙන්වලා දුන්නා, පහදලා දුන්නා. වර්තමානයේ කර්මයෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා අඩුපාඩු හදලා දෙනවා කියන්නේ. ඒ කියන්නේ අර චිත්තක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙන ඒ ස්වභාවයෙන් මුක්තදී ඒ අඩුපාඩුව නැවත හදන වස්සනයක් ක්ෂණයක් පාසා වර්තමානයේ කර්මය ඒ වගේම සිටේ පැවැත්ම සීත උෂ්ණයෙන් සමබව ආ ගන්න ආහාරයන ගන්න ආහාරය විස වුණත් රස නැමැති සතර මහා ධාතුන් අන්දරින් කියනවා. එහෙනම් ඒවා ප්‍රත්‍යයට අනුරූපව ප්‍රත්‍යයට අනුරූපව. ඒ කියන්නේ හේතුන්ගෙන්ම දහටගන්න. ඔව් හේතුන්ගෙන්ම දහටගන්න. ඒකට ඇස නැමැති ඒ සතර මහා ධාතේව සුද්දාස්තක කලාපේ අතීතයේ පිළිබඳවත් ගැටලුව විසඳ ගන්න ගියොත් අපිට ගන්න වෙන්නේ කර්මයට අනුරූපවයි කියන කාරණය. ඒක තමයි ඇත්ත. ඒ නිසා තමයි වෙනසක් තියෙන්නේ. විවිධ ආකාරයක් වෙනස් වෙනස් වෙනස් ආකාරයක් තියෙනවා. ලෝකේන සෑම දෙනෙකුගේම එයත් හෙවත් ඒ සුද්දාස්තක කලාප එකම ආකාරයෙන් මම මේක කලිනොත් පැහැදිලි කරලා දීලා තියෙනවා. අපේ ශරීරයේ තියෙන සියලුම කොටස් තවත් කෙනෙක්ගේ කොටස් වලට වඩා වෙනස්. වෙනස්. ඒ සියල්ල සමූලික වෙන කාරණය තමයි තම තමන්ගේ සිතේ හැසිරීම ඒ සිතේ හැසිරීමට කිව්ව කර්මය කියන්නේ. ඒකට එකයි මම කිව්වේ පෙර භවයේ කර්මයෙන් සකස් වෙච්ච කර්ම ගායාවේ. ඒ සුද්දාස්තක කලාව. එයා හේතුන්ගෙන්ද හටගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකත ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. හේතු ප්‍රත්‍යයමයි හටගන්නේ. තම තමන්ගේ සිත හැසිරෙන ආකාරයයි ඒ ඇස නිර්මාණය කළේ. එහෙම නැත්නම් ඒ ඇස නැමැති සතර මහා ධාතුවත් ඒ රූපය නිර්මාණය කළේ තමන්ගේ සිතේ හැසිරීම පෙර භවයේ. ඒකට කර්මය. ඒතර වර්තමානයේ කම්මචිත්ත එක්තු ආහාර. ඒතර ප්‍රත්‍යයට අනුරූපයි. උපකාරයට අනුරූපයි. හේතු ප්‍රත්‍යයෙන් සංකත ධර්මයක්. ඒතර හේතු ප්‍රත්‍යයෙන්ම ඉපදිය යුතුයි. ඒකට අවශ්‍ය කරන නිවැරදි හේතු අපි ලං කරලා දුන්නොත් ඒ සුද්දාස්ත්‍ර කලාපයේ ප්‍රවෘත්තිය කාලයක් පවතී. හැබැයි ඒකට කර්මය මෙත වශයෙන් මූලිකයි. වර්තමානයේ. අතීතයේ පෙර භවයේ. එහෙනම් ප්‍රත්‍යයෙන් උපදවිය යුතු ධර්මයන් ඔව්. ඒක මහ වදයක්. ඒක මහ කරදරයක්. ඒක මහ පීඩාවක්. ඇයි? ප්‍රත්‍ය නැත්තම් උපකාරය නැත්තම් පවත්න්න බෑ. ඒතර කර්මයක් නැත්තම් සීතෝෂ්ණ සමබවක් නැත්තම් සිතේ ප්‍රවෘත්තියක් නැත්තම් ආහාරයෙන් සහයෝගය දෙන්නේ නැත්තම් පාතන්න බෑ. එහෙනම් ප්‍රත්‍ය. ඒ නාම රූප ධර්මයන්ගේ දැන් පැහැදිලි. ඒකර අපි කතා කරන්නේ මේ රූප ධර්මයන් ගැන. එහෙනම් සංකතයි. මේක මහ බද. ඒ තුන්ගෙන හටගන්න. සංතාප ස්වභාවයක් තියෙනවා. දැන් මේ දුක්ඛ ලක්ෂණය අපි ප්‍රකට කරගන්නේ. ඒතර දුක්ඛ ලක්ෂණ අපි ප්‍රකට කරගන්නේ ඒ රූප ධර්මයන් හෙවත් ඒ සුද්ධාස්තික කලාපයන් දුක්ඛ ලක්ෂණය. අපි ඉස්සෙල්ලා පරික්ෂා කළේ ඒ රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණ. ඇතිව නැති වෙන බව. ඒ ඥානය පිළිබඳ උද්‍යවය ඥානය. එතකොට අපි දැන් පරික්ෂා කරන්නේ දුක්ඛ ලක්ෂණය. දුකටයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔක දුකටයි කියනවා. එහෙනම් ඒ දුක්ඛ ලක්ෂණේ තියෙනවා. ඒක චතුර්විධ දුක්ඛ ස්වභාවය. පීඩන ස්වභාවයක් සංකත ස්වභාවය හේතු ප්‍රත්‍යයෙන්ම හටගන්නවා. සංతాප ස්වභාවය. සංతాප කියන්නේ දනවා, දෙවිල්ල. දැන් ඔය ධර්මතාවයට ආස කරන තාක්කල් දෙවිල්ල හටගන්නවා. සංతాප කියන්නේ දැවෙන ස්වභාවයක් තියෙන සිත දානවා. දැන් කොහොමද සිත දන්නේ? ඔකයි කාම ධාතුව. කාම කියන්නේ කැමැති. ඒතර සතර මහා ධාතු. ඒ සුද්දාස්ත්‍යක් කලාවේ. චක්කුද්්වාරය නැමෙ. කාම ධාතුව. කාම ධාතුව නිසා කාම සංඥාව. ඒතර කැමැති දේ පිළිබඳව හඳුනා ගන්න. ආ ඇස පිළිබඳ ඇස කියලා හඳුනා ගන්න. එහෙම නැත්නම් දැන් සුද්දාස්තක කලාපය කියලා හඳුනා ගන්න. ඒක තමයි. සත්‍යයක සුද්දාස්තක කලාපය කියලා හඳුනාගන්න. ඒතර කාම ධාතුව නිසා කාම සංඥා. ඒ හඳුනාගත්තද අපට ප්‍රිය කරනවා. ආස කරනවා. ඒ සුද්දාස්තක කලාපය ප්‍රිය කරනවා ආස කරනවා. කාම ඡන්දය කියන්නේ. ඒ ඡන්දය ඇති වුණාද ඒ පිළිබඳව විතර්ක කරනවා. කල්පනා කරන්න. ඇස පිළිබඳව. ඒක පරිස්සම් කරගන්නේ කොහොමද? ඒක අලංකාර කරගන්නේ කොහොමද? ඒක කාලයක් ඒක පෙනීම පිළිබඳව ඒක පවත්වා ගන්න කොහොමද? දැන් විතර්ක කරනවා. දැන් විතර්ක කරපහම දෙවිල්ල හැදෙනවා. කාම දෙවිල්ල. දැන් දනවා මේක කොහොම හරි ආරක්ෂා කරගන්න ඕනේ, රැක ගන්න ඕනේ, පරිස්සම් කරගන්න ඕනේ. පොඩි පොඩි දෙයක් සිදු වුණොත් සරෙන් ගිහිල්ලා ඒ සඳහා ප්‍රතිකර්ම හොයනවා. ප්‍රතිකාර ගන්න. දැන් දැවිල්ල නේ. ප්‍රකාම දැවිල්ල හැදෙනවා. දැවිල්ල නිසා පරිේෂණ, කාම පරිේෂණ. ඒතර හොයනවා. දැන් හොයනවා. දැන් හොයනවද? අකුසල සිද්ධ කරනවා. අකුසල සිද්ධ කරනවා. එහාගේ ප්‍රතිකර්මයක් කරන්න යම් කෙනෙක් කිව්වොත් සතෙක් මරලා හැම දෙයක් ගේන්නේ කියලා මේක ගේන්නේ. ඇයි අත පරිස්සම් කරන්නේ? අත සනීප කරගන්න. එහෙම ස්වභාවයක් තිබ්බා. එහෙනම් සංతాප ස්වභාවයක් තියෙනවා. දෙවිලක් තියෙනවා. ඒක නිරන්තරයෙන් දෙවිලක්. විපරිණාම ස්වභාවය. පෙරවනවද? ඔව්. කොච්චර කාලෙකින්ද? චිත්තක්ෂණ 17ක් වෙනස් කරගන්න. මෙන්න දුක්ඛ ලක්ෂණය. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ කරුණෝ එක බලන්න මේ චක්කුද්්වාරය එහෙම නැත්නම් මේ චක්කුද්්වාරය කියලා අපි හඳුන්වන ඇස කියලා හඳුන්වන මේ සතර මහා ධාතේව සුද්ධාස්තක කලාපී ඒ පීඩන ස්වභාවය, ඒ සංකත ස්වභාවය, හා සංతాප ස්වභාවය, ආ විපරිණාම. පෙරලන. විචක්ෂණ 17ක් තුළ පෙරළුවා. වැඩි කාලයක් පවතින. ඒතර පෙරලනවා පෙරලනකොටම අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර නැවත පිළිවෙල. නැවත පිළිවෙල. නැවත අඩුපාඩු හදනවා. නැවත ඒකේ ප්‍රවෘත්තිය අරන් යනවා. ඉදිරියට අරන් යනවා. ඉදිරියට අරන් යනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ආත්ම දික්කය දුර වෙනවා. ඇස ආත්මිකයි කියන්නේ. නේ. ආත්ම දිට්ඨිය දුර වෙන්න නම් මේ නාම රූප ධර්මයන්ගේ නිවැරදි ස්වභාවය ප්‍රත්‍යයට අනුරූපව හට ගන්න ස්වභාවය අවබෝධ කර ගන්න. උපකාරයෙන් නැත්නම් ක්‍රියාත්මක කරන්න බෑ. ප්‍රත්‍යයට අනුරූපව හට ගන්න. ඒකම අපි තවත් එකක් පරීක්ෂණ කරමු. තව ටිකක් සැලලා බලනවා. බුදුරජාණන් දේශනා කරන සංසාර දුක්ඛිකුත් කියනවා. ඔබ සසරටම දුකයි. ඒ කොහොමද? ඔය අසහෙවත් සුද්දාස්තක කලාස්ය පවත්වන්න නම් අපි නිරන්තරයෙන් සතරීරිය උපවත්තන් දෙනවා. මේ ශරීරයේ සියලුම රූප කලාප අපි හොඳින් පවත්වන්න නම් සතරීරිය උපවත්තන් දෙනවා. වාඩි වෙන්න වෙනවා, නැගිටින්න වෙනවා, ඇවිදින්න වෙනවා, වැතිරෙන්න වෙනවා. මේ සතර ඉරියව් නිරන්තරයෙන් පවත්වන්න ඕනේ. දැන් මේ චක්කුද්්වාරයේ ගත්තට අපි සියලුම රූපස්කන්ධයත් එක්ක දැන් කතා කරන්නේ. මේන් එකක් තමයි ගත්තේ. චක්කුද්්වාරය කියලා. එහෙනම් සෑම මොහොතකම මොහොතක් මොහොතක් පාස්සා අපි වෙනස් කරන්න වෙනවා. ඉරියව් වෙනස් කරන්න. ඒ වගේම ඒ කප්පද්වාරේ නැමති ඒ සුද්දාස්ත්‍ර කලාපයේ පැවැත්මට අපි නිරන්තරයෙන් ආහාර සපයන ඕනේ. අවුෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ. සතා සර්පයාගෙන් ආරක්ෂා කරන්න ඕනේ. සමහර සර්පයෝ ඉන්න දෂ්ටකලාම දයසන්ද වෙනවා. එන සතා සර්පයාගෙන් ආරක්ෂා කරන්න ඕනේ. අවශ්‍ය කරන දෙහෙත් ඒ සපයන්න ඕනේ. ඉතින් ඔක සෑම මොහොතකම කළ යුතු දෙයක්. ඒක මේ භවයට විතරද? නෑ පෙර භවයේ ප්‍රත්‍යක්ෂ කර්ම ටික කරා. නැකිටෙව්ව, ඇවිද්දෙව්ව, වාඩි කෙරෙව්ව, වැතිරෙව්ව. දැන් මේ සප්තද්වාරයම නැත්නම් මේ සුද්දාෂ්ට කලාපේ පැවැත්ම ගෙනියන්න නම් මේ සතරීරියවම පවත්වන්න. ඒ ඉරියව්ව උපචීතයේ තියෙන කණින්නේ. එන සතරේ රෝපවත්තනවා. ඒතර කවන්න ඕනේ, පොවන්න ඕනේ. ඒතර අවුයෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ, නැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, සතා සර්පයාගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, අවශ්‍ය කරන බෙහෙත් ඒස් අපයන්න ඕනේ. මේක මුළු සසරටම තියෙනවා. මුළු සසරටම තියෙනවා. මේ භවයට විතරක් නෙවෙයි. අනාගත භවයට ඔය ප්‍රවෘත්ති ඔය විදිහට අරන් ගියොත් අනාගත භවයේත් ඔය විදිහටම කරන්න වෙනවා. මෙච්චර කාලයක් අපි අතීත භවවල කරගෙන ආවේ ඔය ටිකම කර කර තමයි ආවේ. ඇත්තකට නෙමෙයි. කුච්චලයේ කොටසකට කුච්චලයේ දෙයක් නෙමෙයි. කුච්චලයකට අයිති දෙයක්වත් නෙමෙයි. අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව පවස්සන්නේ. එහෙනම් සංසාර දුක්ඛයක් තියෙනවා. සසරේ මුළු සසරේදීම මේක කරන්තරය. දුක්ඛේ දුක්ඛයක් තියෙනවා. දුකෙන් දුකයි. ඒ කොහොමද? දැන් ඇස අපි කියමු ඇසේ යම් ආබාධයක්. ඇසේ ආබාධයක දෙහෙත්යන්ට ගිහිල්ලා පරීක්ෂා කරපුවා දොස්තර මහත්තයා කියන ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒක තවත් එකක්. දැන් ඇසට ප්‍රෙෂර් එකයි නෝ. ඒක ශරීරයේ ප්‍රෙෂර් එක. ඊපස්සේ කියන ලේකක් පරීක්ෂා කරන්නේ. බලපුවම සීනියක් තියෙනවා. දැන් බලන්න. ඊට පස්සේ කියන තවත් පරීක්ෂණයක් කරන්න කියලා ඊට පස්සේ බලපුවම කොලෙස්ටරෝල් තියෙනවා. දැන් නැති නේද? දැන් දුකෙන් දුකයි. මේ සඳහා ප්‍රතිකාර ගන්න මුදල් අවශ්‍ය වෙනවා. හැකී රක්ෂාවල් නවත්තලා යන්න ඉන්න වෙනවා. දැන් මොකද්ද තියෙන්නේ? දුක්ඛයේ දුක්ඛයක්. ඒතර පුජ්‍යලේකගේ පැවැත්මක් සඳහාද? නෑ. මේ සුද්දාස්තක කලාපේ පැවැත්මක් සඳහා. එහෙනම් මේ දුක්ඛ ස්වභාවය හොඳට කල්පනා කරන්න. හොඳට හිතන්න. හොඳට පරික්ෂා කරන්න. හොඳට විමසන්න. ඒතර අනිත්‍ය ලක්ෂණය ඇතිව නැතිවන බව අවබෝධ වුණොත් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. පටන් ගත්තේ උප්පත්තියේ ඉඳලා. ඉපදුනා නම් එතන ඉඳලා පටන් ගත්තා. කොහොමද? එතන ඉඳලම ඉපද බිඳුනා. ශනයක් ශනයක් පාසා ඉපද බිඳුනා. ඒක මේ භවයේ අවසාන චුතිසිත දක්වාම තියෙනවා. විදක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. ඒතර රූපේ රූපයට ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍යයට අනුරූපව බැලුවා සංකත වශයෙන් උද්දේ. රූපේ රූපයට ප්‍රත්‍ය වෙන්නේ අර කර්මයෙන් අර පවතිනා වූ රූපයට දැන් අධ්‍යාත්මයේ පවතිනා වූ රූපයට පෙර භවයේ කර්මයෙන් එක වර්තමානයේ ප්‍රත්‍ය වෙනවා. ඒ රූප කලාපෙන එකතු වෙනවා. ඒතර කර්මයෙන් ප්‍රත්‍ය වෙනවා. සීත උෂ්ණ වලින් ප්‍රත්‍ය වෙනවා. සීත උෂ්ණ දෙක සමවපවතිනවා. එනේ ප්‍රත්‍ය වෙනවා. සිතේ ප්‍රවෘත්තිය ප්‍රත්‍ය වෙනවා. සිතේ ප්‍රවෘත්තිය නැවතුණු ඒ රූප කලාපවල එහෙම නැත්නම් සුද්දාෂ්ටක කලාපයේ ප්‍රවෘත්තිය නවතිනවා. ආහාරය එහෙනම් ප්‍රත්‍යයට අනුරූපයි. හේතුන්ගෙන් සකස්. ඒතර හේතුන්ගෙන් සකස් වෙන්නේ සුද්දාස්ත්‍යක් කලාපයේ චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා ඒකම අනිත්‍ය ලක්ෂණය. එහෙනම් දුක්ඛ ලක්ෂණය. ඒතර චතුර්විධ දුක්ඛ ස්වභාවය. පීඩන ස්වභාවය, හේතු ප්‍රත්‍යයෙන්ම සකස් කළ යුතු ස්වභාවය, නිරන්තරයෙන්ම දෙවිල්ල හැදෙන ස්වභාවය, කාම ධාතුවටයි කාම ධාතුව නිසා කාම සංඥාව උපදිනවා. කාම සංඥාව නිසා කාම ඡන්දය උපදිනවා. කාම ඡන්දය නිසා කාම විතර්ක උපදිනවා. ඒවා පිළිබඳව කල්පනා කරනවා. සයා බලන විචාර කාම විතර්ක නිසා කාම දැවිල්ල හට ගන්නවා. නම් දැවිල්ල එහෙම. කාම දැවිල්ල නිසා කාම පරිේශණය. එහෙනම් ඒක හොඳින් පවත්වා ගන්නට කරුණ හොයනවා. නිවැරදිව පවත්වන්න කරුණ හොයනවා. හැබැයි බෑ ඉපද බිඳෙනවා. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය. නැත් දුක්ඛ ලක්ෂණය. මේ වැරදි. පැහැදිලිද දුක්ඛ ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය. දැන් අනාත්ම ලක්ෂණය. අනාත්ම කියන්නේ මේ සතර මහා ධාතුවේවත් ඒ සුද්ධාෂ්ටක කලාපේ චක්කුද්්වාරයට අයිති ඒ සුද්ධාෂ්ටක කලාපේ අනාත්ම ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා වශයෙන් පවතින්නේ ඒ රූප ධර්මයක්. හරිද කියලා බලන්න. සමාගේ කැමැත්තට අනුවද පවතින. සමාගේ වශයේ පවත්වන්න පුළුවන්. මෙන්නත් තව කෙනෙක්ගේ වශයේ පවත්වන්න පුළුවන්. තව කෙනෙකුට ඕන විදිහට පවත්වන්න පුළුවන්. බාහිර කෙනෙකුට. එහෙම නැත්නම් බලවත් කෙනෙකුට ඕන විදිහට පවත්වන්න පුළුවන්. ශක්තිමත් කෙනෙකුට ඥානවන්ත කෙනෙකුට ඕන විදිහට පවත්වන්න. ඒත් ඇයි සමාවශය පවත්න්නට ප්‍රත්‍යයට අනුරූපයි. දැන් පවතිනා වූ රූප ධර්මයන්ට පසුපසින් එන රූප ධර්මයන් ප්‍රත්‍ය වෙනවා. වර්තමානයේ පවතින රූප ධර්මයන් ශණයක් ශණයක් පාස්සා බිඳිලා යනවා. අපි මේවා පැහැදිලි කරා. 17 තුනෙන් වැඩි කරාම 51යි මේ රූපේ කායස්ස. එතකොට උපාදයට එකයි, උදයට එකයි, භංගය වැයට එකයි, දෙකක් ගියාම 49යි. 49ක් තුල දිරනවා. දරා. මෙහෙන් නැවත උපදවනවා අරහෙන් දිරලා බිඳිලා අවසන් වෙනවා 51 වෙනි චිත්තක්ෂණය. බිඳිලා අවසන් වෙනවා. 49ක් තුල දිරනවා. එහෙනම් සමාගේ වශයෙන් පවතන බාහිර කෙනෙක් වශයෙන් පවත්වන්න පුළුවන්. බලවත් කෙනෙක් වශයෙන් පවත්වන්න පුළුවන්. ඒ ස්වභාවයෙන්ම සිද්ධ වෙන ක්‍රියාවක්. ප්‍රත්‍යයට අනුරූපව සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නාම රූප ධර්මයන්. ප්‍රත්‍ය පැවැත්ම. ඒ කියන්නේ උපකාරයට අනුව ඒ පැවැත්ම තියෙනවා. සමාගයේ කැමැත්ත හැටියට නෙමෙයි. සමාගයේ වශයේ පවත්වන්න බෑ. සමාගයේ වශයේ පවත්වන්න බැරි නම් අනාත්මයි. තමාගේ වශයේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් නම් ආත්මය. බැහැ. ආත්මයට විරුද්ධයි. අනාත්මය. එන අනාත්ම ලක්ෂණයක් තියෙනවා. අනාත්ම ලක්ෂණය තමයි ගැඹුරු. අනාත්ම ලක්ෂණය ගැඹුරු. ඒතරේ රූප ධර්මයන් ප්‍රත්‍යණුවයි පැවැත්ම තියෙන්නේ. චක්ක ප්‍රසාද රූපේ එහෙම නැත්නම් චක්කුද්්වාරය එහෙම නැත්නම් ඇස්ස සම්මුති වශයෙන් කතා කරන නැත්නම් නියත වශයෙන් නිවැරදිව කතා කරනවා නම් ඒ සුද්දාස්තක කලාපය ප්‍රත්‍යයට අනුරූපයි පවතින. උපකාරය නැත්නම් පවත්න්නේ නැහැ. ආත්ම විච්ඡේ දුර වෙනවා. එනං ඒ ස්වභාවය. නිවැරදිව තේරුම් ගන්න අවබෝධය. ඒතර අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා, දුක්ඛ ලක්ෂණයක් තියෙනවා, අනාත්ම ලක්ෂණයක් තියෙනවා. මේ ලක්ෂණ තුන මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය කියන ඒ විසුද්ධීන් තුනම අපි සම්පූර්ණ කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙහි කරන්නේ. ඒක ධර්මයක් ගත්තා අපි. ඒක ධර්මයක් ගත්තා. සෝතද්වාරයක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ එකක් පරික්ෂා කරලා අවබෝධ වෙන්නේ වැටහෙන්නේ තේරෙන්නේ මනසට අනුගත වෙන්නේ නැවත අපි අර අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා නැවත අපි අර සමුති ලෝකෙට එනවා පරමාර්ථයට ගිහිල්ලා පරමාර්ථ වශයෙන් දැකලා යම් ආකාරයකට සාහවුරු කරගත්තා සුළු වශයෙන් සාහවුරු කරගත්තා උන් මේක මෙහෙම සිද්ධ වෙනවා පුළුවන් නැත්නම් කෙනෙකුට හිතන ඔව් එහෙම වෙයි එහෙම වෙන්න පුළුවන්. නෑ එහෙම වෙයි නෙමෙයි. එහෙම වෙනවා. නියත වශයෙන්. කොහොමද? එහෙනම් අපි ඒ පිළිබඳව සහවුරු කරගන්න. තවත් ඒක සිතට හොඳට අනුගත කරගන්න. අර මෙච්චර කාලයක් අතීතයේ ආපු අවිද්‍යාවත් අවිද්‍යාව එක්ක පැටලිච්ච මනස ඒ අවිද්‍යාවෙන් දුර වෙලා නිවැරදි විද්‍යාවට එන්න නම් අපි මේ සියල්ල පරික්ෂා කරන්න ඕනේ. ඊට සෝතද්වාරය. සෝතද්වාරය කියලා කනට. මේ ద్వාර වශයෙන් අපි පරික්ෂා කරන්නේ. එහෙනම් සෝතද්වාරය තියෙනවද? ඊට සෝතද්වාරය කියන්නේ ඔයත් දන්නවා කන කියලා කතා කරනකොට සෝතද්වාරය කියලා කතා කරනකොට අපි කතා කරන්නේ සුද්දාස්තික කලාපයක් ගැන කියලා. ආයි මම නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. ඔයත් දැන් හොඳට දන්නවා. කන කියනකොටම සෝතද්වාරය කියනකොටම මේ කතා කරන්නේ නම් මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය කියන්නේ. එහෙනම් ඒ කියනවාද ඉපද බිඳින බව. ඇතිව නැති වෙන බව. ඔව්. ඒ කියන ඇතිව නැති වෙන බව. කොච්චර කාලෙකින්ද? චිත්තක්ෂණ 17ක්. ඒතර ඒක ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චුතිසිත දක්වා මේක ඒ විදිහටම ක්‍රියාත්මකද? ඔව්. ඒක ඒ විදිහටම ක්‍රියාත්මකයි. මොන විදිහටද? විචක්ෂණ 17ක් වල ඉපදෙන්නේ. ඒ න්‍යායයටයි. ඒ නියමයටයි. විචක්ෂණ 17ක් වල ඉපදෙන්නේ. ඇතිව නැති වෙනවා. එන ශණයක් ශණයක් පාස ඇතිව නැති වෙනවා. එතන තියෙන්නේ මොකක්ද? ඇති වෙනවට කිව්ව උදය නැති වෙනවට කිව්ව වැය. ආ. ඒතර ඥානයක් අපට උපද්දවලා දීලා මෙච්චර කාලයක් අපි අරගෙන ආපු අර නිත්‍යයි කියන සංඥාව අපි අයින් කරනවා. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න නිත්‍ය සංඥාව දුර වෙනවා. දුක්ඛ වශයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න සුඛ සංඥාව සැප සංඥාව දුර වෙනවා. අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න නැවත නැවත මෙනෙහි කරන්න ඒ කිරීම තුළ ආත්ම විච්ඡේදය දුර වෙනවා. ආත්මය කියන ස්වභාවය දුර වෙනවා. අපි නිත්‍යයි සැපයි ආත්මයි කියලා මෙච්චර කාලයක් හිතාගෙන හිටිය නෑ බුදුරජාණන් වහන්සේ නිවැරදිව පැහැදිලි කරා නිවැරදිව දේශනා කරනවා පෙන්වලා දෙනවා අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා දුක්ඛ ලක්ෂණයක් තියෙනවා අනාත්ම ලක්ෂණයක් තියෙනවා ඒකයි මම කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන අතිශය ගැඹුරුයි බාහිරෙන් බලලා නෙමෙයි මේක අපි සහතික කරගන්නේ අභ්‍යන්තරයෙන් බලලා ඒ නාම රූප දෙක පිළිබඳව එහෙනම් ඒ රූප ධර්මය පිළිබඳව නිරන්තරයෙන් ඇතිව නැති වෙන ස්වභාවයක් තියෙන සෝතද්වාරේ සෝතද්වාරේ කියවේ සුද්දාශ්‍රය කලාපේ ඇතිව නැති වෙනවා එහෙනම් ඇතිව නැති වෙන බව හරියටම තහවුරුද ඔය එක තමයි ආයශය ගන්න කියන්නේ සෝතද්වාරේ ආයශ ගත්තොත් ඒ සුද්දාස්තක කලාපයත් චිතක්ෂණ 17ක් තුළ ඇතුව නැති වෙනවා. ඒතකොට ඒ 17 තුනෙන් වැඩි කරලා බලනවා උප්පාදයට එකයි භංගයට එකයි කිතියට 49 උප්පාදිත කිපංග තියෙනවා එහෙම එකක්. ඒතකොට 49 තුළ දිරනවා ජරා. ඒතර අපි මේක කලිනුත් පැහැදිලි කරලා දීලා තියෙනවා. චිත්තක්ෂණ 18ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඊටත් වඩා අඩු කාලයක් කියන කාරණය. එහෙනම් අපිට පේන්නේ එතන අපිට දර්ශනය වෙන්න ඕනේ නිවැරදිව. ඒ දර්ශනය පැහැදිලි වෙන්න ඕනේ, निराවුල් වෙන්න ඕනේ. එතන තියෙන්නේ උද්‍යහාවය. ඇතිව නැතිවන බව. ඇතිව නැති වෙන බව ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න ඒ සිත බලවත් වෙන්න බලවත් වෙන්න බලවත් වෙන්න ඒ සත්‍ය සිතට තහවුරු වෙන්න තහවුරු වෙන්න අර නිත්‍යයි කියලා හිතාගෙන හිටිය ස්වභාවය අයින් වෙනවා. නිත්‍ය කියලා හිතාගෙන හිටිය ස්වභාවය අයින් වෙනවා. එහෙනම් සෝතද්වාරයේ තියෙන ස්වභාවය. දුක්ඛ ලක්ෂණය පීඩන ස්වභාවය මේකේ තියෙන පීඩනයක්. නිරන්තරයෙන් පීඩනයක් තියෙනවා. කොහොමද ස්තෝතද්වාරයෙන් නැමති මේ සුද්දාස්ත්‍රක කලාපේ විවිධ ආකාරයේ රෝග ආබාධ හටගන්නවා. පීඩනයක් තියෙන. ඇහිම ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඕකෙන් සැරව ගලනවා සමහර සමහර කෙනෙකුට කණෙන් ගේනවා. සමහර කෙනෙකුට කන අගුල් වෙටිලා කියලා කියනවා. බලන්නකො පීඩනයක් නෙමෙයිද තියෙන්නේ කියලා. නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. හේතු ප්‍රත්‍යයෙන්ම සකස් කළ යුතු එකක්. සම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරයි. නැත්තම් ගෙනියන්න බෑ. විදක්ෂණ 10න් අවසන් අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් එන හේතුන්ගෙන්ම සකස් වෙනවා. පෙර භවයට ගියත් කර්මයයි හේතු. හ්ම්. පැහැදිලි. එහෙනම් හේතුන්ගෙන්මද සකස් වෙන්නේ? ඔව්. එතකොට පවතිනා වූ රූප වලට පසුපසින් එන රූප ප්‍රත්‍ය වෙනවා. ඒ රූපේ රූපයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. උපකාර වෙනවා. අර පසුපසින් එන රූප මොනවාද? අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ඒ හේතුන්ගෙන් උපදවන රූප කලාප දැනට මේ බිඳි බිඳි බිඳි බිඳි අවසන් වෙවි යන රූප වෙනකොට මේ රූපයන් ප්‍රත්‍ය වෙවි ප්‍රත්‍ය වෙවි මේ පැවැත්මක් කියන බව පෙන්නවා. ඒක සැපද නෑ. ඒක දුක්ඛාරය සත්‍යයි දුකයි. සංකත ස්වභාවය, සංతాප ස්වභාවය. දවනවා. දවනවා. කාම ධාතුව නිසා කාම සංඥාව, කාම සංඥාව නිසා කාම ඡන්දය, කාම ඡන්දය නිසා කාම විතර්ක, කාම විතර්ක නිසා කාම දෙවිල්ල දැන් මේ ඇස පවත්වන්න දෙවිල්ල හැදෙනවා. එයි කැමැති. ඒ පිළිබඳව කල්පනා කරනවා. එහෙනම් අනාත්ම ලක්ෂණයක් ඒකෙන්ම කියනවා. සමාගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ. සමාගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ. ප්‍රත්‍යයට අනුරූපයි පවතින්නේ. එහෙනම් මේ ධර්මතා දෙකක් දැන් අද දවසේ අපි කතා කරා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන නිවැරදි කරගන්න, පැහැදිලි කරගන්න, අවබෝධ කරගන්න අපි ඉතිරි ධර්ම දේශනාවලදී අනිකුත් කරුණු ගැන සාකච්ඡා කරනවා. එහෙනම් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ගත්තේ කැනඩාවේ පදිංචි චන්ද්‍රකාන්ති ගුණරත්න මහත්මිය, උපාලි ගුණරත්න මහතා සහ සහෝදර සහෝදරයන් පිරිස විසින් පරිලෝක ප්‍රඥාතින් සිහිපත් කරනවා නිමල් ගුණරත්න ආදරණීය පියාණන්, ටීචී පියදාස පියාණන් දෙපාර්ශ්වීයගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. සෙත් ප්‍රාර්ථනා කරන විනීතා ගුණරත්න ආදරණීය මෑණියන්ට කමලා පතිරණ ආදරණීය මෑණියන් සියලු පවුල්වල අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත් පතන්නා වූ බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් එන රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍යශක්තියෙන් එකමන් නමින් පරිලෝසපත් මේ සියලු ඥාතීන්ට අනුමෝදන් කරනවා. එයින් යම් කෙනෙක් වින් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය කරන තැනක ඇත්නම් මේකින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා සැපෙන් සැපයටපත් වේවා සෑම කෙනෙක්ම ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතිනං හෝතු කියන කාස්තාවක් තියෙනවා. ධම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්ති ඥාති. ධම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්ති ඥාතිෝ ධම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්ති ඥාති. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ආච බුම්මට්ඨා දේවානාගාම ඉද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ආච බුම්මට්ඨා පානාගාමහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති අදට නියමිත දායකත්ව සදහම් දේශනයේ මෙතකින් නිමාවට පත් කරනවා ඔබ හැමදෙනාටම සුවසෝ දහසක් ධර්මස්කන්ධයන් පාවෙන් යහපත් වූ හෙට දවසක් උදා වේවා සම්මා සම්බුදු සරණයි Thank you.